ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම මාර්ගයට අනුයාතව ඔබ ඔබේ ජීවිතය සකස් කරගන්නකොට ඔබට ඇතිවන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු සඳහා විසඳුම් ලබා දෙන හෝරාව තමයි කමඨහන වැඩසටහන කියලා කියන්නේ. කමඨාන වැඩසටහන තුළින් ඔබට භාවනාවෙහි ඇතිවන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු පිළිබඳව ප්‍රධාන ලෙස අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඔබට ඊට අමතරව ඇති වෙන ධර්ම ගැටලුත් යොමු වෙනකොට අපි ඒ සඳහා විසඳුම් ධර්මානුකූලව ලබා දීම මේ වැඩසටහන ඔස්සේ සිදු කරනු ලබනවා. ඉතින් ඔබට ඇති වෙන භාවනාව සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටලුවක් යොමු කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳව අපිට පුළුවන් සාකච්ඡා කරන්නට. පළමු ගැටලුව හැටියට නිබ්බත්ති ලක්ෂණ නොදැකීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නිබ්බත්ති ලක්ෂණ කියලා කියන්නේ හට ගැනීමට හේතු වන ලක්ෂණ. එතකොට රූපේ උපදින්නට හේතු අපි දන්නවා අවිද්‍යාව, කර්මය, තණ්හාව සහ ආහාරය කියලා අපි ප්‍රධාන වශයෙන් කරුණු හතරක් පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. ඒ වගේම නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන මේ පස්වෙනි කාරණාවත් අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්. නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියලා කියන්නේ එහි උපදින්නට ය හටගන්නට හේතු වන ලක්ෂණයන් පිළිබඳව අවබෝධයක් නොමැතිකම. එතකොට අපි දන්නවා මේ ධර්මයක් උපදිනකොට රූපයක් උපදිනකොට ඒකට අතීත හේතු විදිහට අවිද්‍යාව කර්ම තණ්හා දිය ප්‍රත්‍ය වෙනවා වගේම වර්තමාන ප්‍රස්තම්භක දේ හැටියට ආහාරයක් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ හටගන්න ආකාරය පිළිබඳව නොදන්නාකම කියන එක රූපේ ඉපදුනේ කොහොමද කියන එක පිළිබඳව නොදන්නා සමස්ත හේතුවත් මෙතනදී නිබ්බත් ඉලක්කන නොදකීම කියන එක යටතේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේකෙදි කරුණු දෙකක් අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ තමයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ලක්ෂණ ටික නිසා රූපය හටගන්නා බව නොදන්නාකම තමයි නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියලා කියන්නේ. එතකොට මේ නිබ්බත්ති ලක්ෂණයන් නොදකීම නිසා තමයි වර්තමානය තුළ අපිට රූපය ඇසුරු වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඇසුරු වෙනවා කියන එක සිද්ධ වෙනවා කියන එකෙන් අදහස් කළේ දැන් අපිට රූපය පිළිබඳව විඥාණයට අත්දැකීමක් තියෙන්නේ. එළියේ මෙහෙම දෙයක් තියෙනවා. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් වූ රූප අපිට එළියේ බාහිර රූපායතනයේ පැත්තේ හම්බ වෙන්නේ ඒ රූපය සීමා කරගෙන අපේ මනස පවතින ගතිය නිසා ඒ විදිහට රූපය සීමා කරගෙන මනස පවතින්නේ ඒ රූපය උපදින්නට හේතු වන ලක්ෂණයන් පිළිබඳව තියෙන අනුබෝධය නිසා. ඒකත් නිබ්බති ලක්ෂණ නොදකීම කියන එක යටතේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නිබ්බති ලක්ෂණ නොදකීම කියන දේ නිසා තමයි වර්තමානයේ තුල අපිට මේ රූපය ඇසුරවන්නට පුළුවන් ආකාරයට මේ විපාක සම්පතේක හට ගැනීම සිද්ධ වෙලා තියෙන කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට සමස්තයක් ලෙස නිබ්බති ලක්ෂණ නොදකීම යනු අවිද්‍යා කර්ම තණ්හා කියන මේ අතීත ප්‍රත්‍ය ටිකත් ඒ වගේම වර්තමාන උපස්තම්භක ප්‍රත්‍යත් පිළිබඳව අනෝබෝධය නිසා අපිට රූපයෙහි තියෙන සංකත ලක්ෂණය නොපෙනී යෑම තමයි නිබ්බති ලක්ෂණ නොදකීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ රූපය උපදින්න හේතු වන පැත්තෙන්. ඉතින් යම්කිසි තැනක රූපය උපදින බව දකිනවා නම් ඒ කියන්නේ අපි නිබ්බති ලක්ෂණය දකිනවා කියන එක. නිබ්බති ලක්ෂණය දකිනවා කියලා කියන්නේ රූපය සීමා කරගෙන රූපයට අනුව කර්ම විඥානයේහි ඡායාව නැතිනම් විඥානයේ ඒක නිස්සෘත කරගෙන හිටින්නේ නැති තැනකට අපිට මනසපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. නිසා රූපයේ ඉපදුණු ආකාරය පිළිබඳව ඒ ලක්ෂණයන් පිළිබඳව දැනගැනීම තමයි නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියන්නේ. ඒ ගැන තියෙන අනෝබෝධය තමයි නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා කියන්නේ. ඒ වගේම ස්පර්ශය නිසා හටගන්න වේදනාව දිහා අපි බැලුවත් අපිට ඒ විදිහටම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව, කර්ම තණ්හා, ස්පර්ශය මුල් කරගෙන උපදින වේදනාව, සංඥාව, සංස්කාරය කියන මේ ස්කන්ධ ටික පිළිබඳව බැලුවත් අවිද්‍යාව, කර්ම තණ්හා ඒ වගේම නාම රූප කියන ප්‍රත්‍ය මුල් කරගෙන උපදින විඥානයේ පිළිබඳව බැලුවත් මේ ධර්මයන්ගේ ඉපැත්මට තියෙන හේතුව නිබ්බති ලක්ෂණ ටික නොදක්කොත් අපිට ඒ ස්කන්ධ පංචකය දෙයක් පුද්ගලයෙක් කෙනෙක් සහ ඒ දෙයට අනන්‍ය වුණ වේදනාවක් සහ හඳුනා ගැනීම ආදී ලෙස ඒ ඒ ස්කන්ධයන්ට මනස සීමා කරගෙන පවතිනවා නැතිනම් කර්ම විඥාණයට ස්ථිතීන් බවට ඒකපත් වෙනවා එතකොට ඒ ඇසුරු කරගෙන අපිට කෙලෙස් ශාස්ත්‍ර උපදවන්නට පුළුවන්කම තියෙනවා සසරේ පැවැත්ම තියෙනවා ඒක තමයි නිබ්බති ලක්ෂණ නොදකීම කියන එක හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙනවා කබලින්කාර ආහාරය යනු කුමක්ද? එයින් මිදෙන්නේ කෙසේද? මිදීමෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලත් දක්වලා තිබෙනවා. කබලින්කාර ආහාරය කියලා කියන්නේ පින්නතනේ යම් කිසි ආකාරයකට කැබලි වශයෙන් ගන්න ආහාරය. ඒකට කියනවා කබලින්කත්වා අජෝහරතිතිය කබලින්කාරෝ ආහාරෝ කියලා කැබලි වශයෙන් එහෙම නැතිනම් කොටස් වශයෙන් ද්‍රව්‍යාත්මකව අපි ගන්න දෙයට කියනවා කබලින්කාර ආහාර කියලා. ඊට පස්සේ කබලින්කාර ආහාරය කියලා කියනකොට ඒක හුදු ආහාරයක්. කබලින්කාර ආහාරය කියන එක හුදු ආහාරයක්. එතකොට මේ කය කියලා කිව්වට මේක මොකද්ද? කබලින්කාර ආහාරයේම තිබෙන තවත් එක ආකාරයක්. එතකොට තනකොළ ගහක් කාලා අපි හිතමුකෝ හාවෙක් වගේ සතෙක් හැදුනා කියලා. එයාගේ ඇඟේ හැදෙන්නේ මොනවද? එතනට අනන්නේව යා රූපය සකස් කරගන්නවා. එතකොට මේ හාව වර්ගෙන නරියෙක් වගේ සතෙක් කෑවොත් එතනට අනන්‍ය වෙන විදිහට ඒ රූපය සකස් කරගන්නවා. නරිය වර්ගෙන කොටියෙක් වගේ සතෙක් කෑවොත් එතනට අනන්‍ය වුණ ආකාරයට ඒ රූප ටික සකස් කරගන්නවා. එතකොට දැන් ඒ ඒ කෙනාගේ රූපයයි කියලා අපි කිව්වට මේ කොටියෙක්ක මේ හාවෙක්ක මේ සතෙක්ක කියලා අපි කතා කළාට ඒක කබලින්කාර ආහාරයේම තියෙන එක ස්වභාවයක්නේ. ඉතින් මේ මම කියලා කිව්වට මේක කබලින්කාර ආහාරයේම තියෙන තවත් අන්‍යාකාරයක්නේ. මෙන්න මේ විදිහට අපිට මේ පర్యాయයන්ගෙන් අරගෙන සමස්ත රූපය කියන එක අපිට කියන්න පුළුවන්කම තියෙනවා මේ කබලින්කාර ආහාරයේ තියෙන ප්‍රතිඵලයක් හැටියට නැතිනම් කබලින්කාර ආහාරයේම තියෙන ස්වභාවයක් හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට සම්පූර්ණම අපිට සියලුම රූපය ඒ විදිහට ගත්තාම කබලින්කාර ආහාරය කියන වචනේ යටතට අපිට දාන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක යම් යම් ආකාරයකට ඒක කබලින්කාර ආහාරයේම බවට පත්වන නිසා ඒ ආහාරය කර ගැනීම නිසා ඒක ආහාරයේම බවට පත්වන නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට කබලින්කාර ආහාරය කියන එක යටතේ සමස්ත රූපායතනයම අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කබලින්කාර ආහාරය කියලා කියනකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපි මේ කන බොන ආහාරය කියන තැන තමයි ගන්න. ඒ කියන්නේ ඕජට්ටමකං රූප කලාපං ආහාර තීති ආහාරෝ කියලා කියනවා. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගේන නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප කලාපයන් උපදවන නිසා ඒකට අපි ආහාරය කියලා කියනවා. එතකොට ඒ කනබුන දේවල් නිසානේ මේ කයේ සැකස්ම සිද්ධ වෙන්නේ. අනේ නිසා මේ කයට කියනවා කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් උපන් දෙයක් කියලා. කබලින්කාර ආහාරය කියලා කියන්නේ ඒ රූපේ උපදවන්න පුළුවන් වෙන විදිහට ඒ ඕජාව අටවෙනි කොට ඇති ඒ ස්වභාව උපදවන්න හේතු වෙන ගතියට. ඒක බත්පාන් කව්පිමුන් ඇට ආදී ලෙස මේ කබලික් වශයෙන් ගන්න දේ තමයි. හැබැයි ඒකේ තියෙන ඕජාමය ගතිය. ඕජාමයේ ස්වરૂපය තමයි කබලින්කාර ආහාරය බවට පත් වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපි දකිනවා කාම ධාතුව ඇසුරු කරගත්ත නැත්නම් කාමාවචර දිව්‍ය කොටහසේ ඉන්නවා. ඒ අය ඊටාම සූක්ෂම ලෙස කබලින්කාර ආහාරය පරිහරණය කරන්නේ. සමහර අය ගන්ධාග්‍රහණය කිරීම තුළ සමහර අය ඒ රසය පමණක් ග්‍රහණය කර ගැනීම තුළින් තුලින් ඔවුන්ට පුළුවන්කම තියනවා කබලින්කාර ආහාරයම වෙනස් ආකාරයකට පරිභෝජනය කරන්නට. එතකොට ඒද කියන්නේ කබලින්කාර ආහාරය කියලාම තමයි. ඒ අය කබලින්කාර ආහාරයෙන් මිදුණ කියන්නේ ඒද ඉන්නේ කබලින්කාර ආහාරයෙන් තමයි. හැබැයි අර සූක්ෂම ඕජාමය ගතිය ගන්න පුළුවන්කම ඔවුන් සතුව තියෙනවා. දෙවියන්ට ඒ ආහාරයේ තියෙන ඕජාමය ගතිය විතරක් ඒ කයට යැපෙන්න අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට ඒ ඕජාමය සාරය විතරක් ගන්න පුළුවන් කමක් නැහැ. නිසා අපිට අර ඝන ආහාරම දාලා ඒ ඝන ආහාර වලින් කයට අවශ්‍ය ඕජාමය ගතිය අරගෙන ඊට පස්සේ අපිට පුළුවන් අපි අනිත් කොටස් ටික අයින් කරලා දානවා. ඒකනේ කරන්නේ. එතකොට අන්න ඒ වගේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ අන්න ඒ කෘත්‍ය සම්පාදනය කරන දේ. ඒකට දෙවියන්ට නම් ඒ මට්ටමින් අපිට මේ මට්ටමින් ඒ සත්වයින්ට ඒ ඒ මට්ටම් වලින් ඒ කබලින්කාර ආහාරය ඒ රූප ජනනය කරන්නට උපකාර වෙනවා උපස්තම්භක භාවය සලසනවා ඒක තමයි කබලින්කාර ආහාරයේහි තියෙන ස්වභාවය. එතකොට කබලින්කාර ආහාරයේහි තියෙන ස්වභාවය ඒක බවට පත් වෙනකොට මේකේ තියෙන ආදීනමය මොකක්ද? මේකේ තියෙන ආදීනමය තමයි යම්බඳු රූපයක් කබලින්කාර ආහාරය නිසා උපදිනකොට ඒ කබලින්කාර ආහාරය පිළිබඳව ඇත්ත නොදන්නාකම තියෙනකොට ඒ කබලින්කාර ආහාරය මම කියලා හිතනවා. දැන් මේ ආහාර ප්‍රත්‍ය නිසා ඉපදුණු දේ ආහාර ප්‍රත්‍යෙන් ඉපදුණු දේ මම කියලා හිතනවා. එතකොට දැන් ඒ රූපය මම කියලා හිතාගෙන අපි ඒක පරිහරණය කිරීම සිද්ධ කරනවා. එතකොට ඒ කයට සාපේක්ෂව ලෝකය මගේ කියලා ආපහු අල්ල ගන්නවා. එතකොට කබලින්කාර ආහාරය මම කියලා හිතාගත්තාම ආහාරය වෙනස් වෙනකොට කය වෙනස් වෙනවා. කය වෙනස් වෙනකොට ඔන්න දුකට වේදනාවටපත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ආහාරය නිසා හටගත්ත කය නිසාම අපි ලෝකයේම තණ්හා උපාදාන වශයෙන් ඊට පස්සේ අල්ලගෙන තියෙනවා. ඒ හින්දා අපිට ඉපදීම, මැරීම, ලෙඩවීම, ශෝක පරිදේව, දුක්ඛ දෝමන සුපායාසයන්ට අපි හිමකාරයෙක් බවට පත් වෙනවා. කබලින්කාර ආහාරය තණ්හා උපාදාන වශයෙන් අල්ල ගැනීම ඇතුළේ. මොකද මේක මේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ගත්ත කය මම කරගත්තට පස්සේ ඒ කයට සාපේක්ෂව මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදර සහෝදරියෝ, මගේ දේවල් අපි තව ගොඩක් දේවල් අපි අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ ඒ කබලින්කාර ආහාරයම ඇසුරු කරගෙන ඒකම නිස්සෘත කරගෙන ඒකම උපාදානය කරගෙන අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මුළු ලෝකයම නැවත සකස් කර ගැනීම සිද්ධ කරනවා. එතකොට මේකේ මූලය දිහා බැලුවම විඥානයේ කබලින්කාර ආහාරය නිශ්චිත කරගෙන පැවැත්වීම. ඒ නිසා තමයි කබලින්කාර ආහාරය නිරෝධයටපත් කළ යුතු වෙන්නේ. කබලින්කාර ආහාරය දුරු කළ යුතු වෙන්නේ. මොකද ඒක විඥානයේ නිශ්චිත කරගත්තාට පස්සේ අපිට එතන උපදින්නේ සත්පුද්ගලාත්ම සංඥාවක්. සත්පුද්ගලාත්ම සංඥාවන් එතන උපදිනවා කියලා කියන්නේ එතන දුක උපදිනවා, දුක උපදින්න පුළුවන්කම තියෙනවා, සංසාර ප්‍රවර්තනයේ තියෙනවා. ඒ විඥානයේ රූපය අසුරු කරගෙන නිශ්චිත කරගෙන පවතිනවානේ. දැන් රූපය අසුරු කරගන්නවා කියලා කියන්නේ ඒකම තමයි ඇහැ අසුරු කර ගැනීම කියලා කියන්නේ. ශබ්දය අසුරු කරගන්නවා කියලා කියන්නේ ඒකම තමයි කන අසුරු කර ගැනීම කියලා කියන්නේ. රසය අසුරු කරගන්නවා කියලා කියන්නේ ඒකම තමයි දිව අසුරු කරගන්නවා කියලා කියන්නේ. එතකොට අපිට අංගපච්ඡංග සමන්නාගත මිනිස්සෙක්ක මේ පුද්ගලයෙක්ක කියලා කබලින්කාර ආහාරයේම වැටහිලා තියෙන්නේ අපිට විඥානයේක නිශ්චිත කරගන්න බව නිසා. අම්මා මැරුණා, තාත්තා මැරුණා, දරුවා මැරුණා කියලා දුක් ලෝකේ කල්පනා කරලා බැලුවොත් මේ කනබොන ආහාරය නිසා හටගත්ත මේ කයද අම්මා කයද තාත්තා කයද දරුවා කියලා හිතුවොත් නෑනේ ඒක කබලින්කාර ආහාරයේ තියෙන ස්වභාවයක්නේ ඒක දරුවා උනේ නෑනේ කනබොන ආහාර ටික දරුවා උනේ නැහැ දරුවා නොවුණු ආහාර නිසා දරුවා වූ කොටස් හැදුනෙත් නෑ එතන තියෙන්නේ කබලින්කාර ආහාරයේම තියෙන අන්‍යාර්ථය යම් නාම ධර්ම ටිකක් තිබුණා නම් ඒක දැන් නිරුද්ධයි ඒක එතන පවතින්නේ නැහැ එතකොට තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් මෙතන නිරුද්ධ වෙනකොටම ප්‍රතිසන්දි වශයෙන් දැසගෙන ඉවරයි. එතකොට මේ විදිහට අපිට අරගෙන බලනකොට කබලින්කාර ආහාරයේහි තියෙන පැවැත්ම අපිට කෙනෙක් හැටියට පෙනුනහම ඒ කෙනාගේ මරණය හම්බ වෙනවා. ඒ කෙනාගේ ජරාව හම්බ වෙනවා. එතකොට ඒ කෙනාගේ ලෙඩවීම අපිට හම්බ වෙනවා. එතකොට මේ ආදී ලෙස දුකට පත්වන්නට හේතුව හම්බ වෙනවා. ඒක තමයි අපිට ආදීනවේ බවට පත් වෙන්නේ. මේ ආදීනමේ තියෙන නිසා අපි කබලින්කාර ආහාරයෙන් මිදිය යුතුයි. කබලින්කාර ආහාරය නිරුද්ධ කළ යුතුයි. කබලින්කාර ආහාරය නිරුද්ධ කරන්න කියලා කියන්නේ ඔබ කන්නේ බොන්නේ නැතු ඉන්න කියන එක නෙමෙයි. කබලින්කාර ආහාරය නිරුද්ධ කරන්න කියලා කියන්නේ ඥානයක්, ඒක නුවණක්. විඥාණය මේ කය නිස්සිත කරගෙන මේක මම කියලා හිතාගන්න මේ මෝඩකම, මේ වැරදි හැඟීම අයින් කරන්නට ඕන. විඥානය ඇසැසුරු කරගෙන නිස්සිත කරගෙන ඉන්න එක, කන නිස්සිත කරගෙන ඉන්න එක, නාසය, දිව, කය නිස්සිත කරගෙන ඉන්න එක. එතකොට මේ මම කියලා මේ රූපේ නිස්සිත කරගෙන ඉන්න එක, කබලින්කාර ආහාරය අල්ලගෙන ඉන්න එක මේක අයින් වෙනවා. එහෙනම් ඔබ දකින්නට ඕනේ ඒ ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයේ නිරෝධයට පත්වන ලක්ෂණය. එතකොට අර විඥාණයට, කර්ම විඥාණයට පිහිටා සිටින්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි කබලින්කාර ආහාරයෙන් ඔබ මිදිය යුතු වෙන්නේ. එතකොට කබලින්කාර ආහාරයෙන් මිදෙන්නට නම් එහෙනම් ඔබට සිද්ධ වෙනවා කබලින්කාර ආහාරය නිසා ඉපදෙන මේ කබලින්කාර ආහාරයම බවට පත්වන මේ කයෙන් මිදෙන්න. එතකොට මේ කයෙන් මිදෙන්න කියලා කියන්නේ මේ මම හැටියට හම්බ වෙන ඒ කබලින්කාර ආහාරය කියන එකකින් ඔබේ හිත නිදහස් කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ආහාරය නිරුද්ධ කරන්න ඕන. ආහාරය නිරුද්ධ කරන්න කියලා කිව්වේ නැවතත් සිහිපත් කරන්නේ කන්න නැතු ඉන්න කියන එක නෙමෙයි. ආහාරය නිරුද්ධ කරන්න කියලා කියන්නේ මේ කය නිස්සෘත කරගෙන ඔබට යම් බඳු ආකාරයකින් මේ මම කියලා තියනවනම් මේක මගේ කියලා තියනවනම් අන්නේ මම මගේ කියලා අල්ලගන්න ගතිය අල්ලගන්න කම ඉවත් කර ගැනීම. එතකොට ඒකට ඔබට දකින්න වෙනවා කබලින්කාර ආහාරයේහි Nirodha. එතකොට කබලින්කාර ආහාරය කියලා ඔබට කය කියලා හසු වෙලා තියෙන මොකක්ද? ඇහැට පේන රූපයක්, ඇසමුල් කරගත්ත දෙයක්. කනට ඇහෙන ශබ්දේ මුල් කරගත්ත, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ මුල් කරගත්ත දෙයක්නේ. රූපය ආයතන ටික මුල් කරගත්ත දෙයක්නේ. එතකොට මේ කබලින්කාර ආහාරයෙන් මිදෙන්න ඕන නම් මේ ආයතන ටිකෙන් තමයි ඔබට මිදෙන්න තියෙන්නේ. ආයතන ටිකෙන් මිදුණ කියලා කියන්නේ ඔබට එතන කයක් පනවන්න නැහැ. අතපය පනවන්න නැහැ. ස්කන්නාසය ආදිය පනවන්න නැහැ. එතන නිමිති ඇත්තේ නැහැ. කබලින්කාර ආහාරයේ Nirodheට පත් වෙන තැන. එතකොට ඒ Nirodhe කියලා කියන්නේ ඥානයක්. ඒක නිශ්චිත කරගෙන නැහැ. ඇහැ පැත්තෙන් නිශ්චිත කරගෙන මේ මම කියලා එකක් අල්ලගෙන නැහැ. කන පැත්තෙන් නිශ්චිත කරගෙන අල්ලගෙන නැහැ. නාසයේ ගන්ධයේ රසයේ ස්පර්ශය මේ ආදී දේවල් එකක්වත් නිශ්චිත කරගෙන පැවැත්මක් හැටියට අපිට එතන දකින්න පුළුවන් කමක් නැත්තේ. නෑ. එතකොට ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කිසිම දෙයක් නිශ්චිත කරගෙන පවතින්නේ නැති වෙනකොට අන්න ඒ මනස තමයි කබලින්කාර ආහාරයෙන් මිදුණා කියලා කියන්නේ. එතකොට දැන් උපදින්න ලෙඩ වෙන්න මරණයටපත් වෙන්න මම කියලා ඇසුරු වෙන්න දෙයක් නැහැ. ඒ කබලින්කාර ආහාරයෙන් මනස නිදහස් වීම නිසා. දැන් ඔබට යම්බඳු ආකාරයක රූප නිමිති තියන්නේ විඥානයේ ඇස නිස්සිත කරගෙන තියෙන නිසා. ශබ්ද නිමිති තියන්නේ විඥානයේ කන නිස්සිත කරගෙන තියෙන නිසා. කොටිම කබලින්කාර ආහාරයේහි සීමා කරගෙන මනස පිහිටි නිසා තමයි ඔබට මම කියලා පුද්ගල බවකින් ඇසුරු කරන්න දෙයක් හම්බෙලා තියෙන්නේ. ඔබට මම කියලා හිතනකොට ඔබට හැඩයක් ඔබට ස්වභාවයක් සිහි කරගන්න පුළුවන්. ඒ මොකද්ද ඔබ සිහි කරගන්නේ? ඇහැට වැටුණු වර්ණ රූපයක්. ඇහි අත්දැකීමක්. එතකොට ඒක යථාර්ථය නෙමෙයිනේ කබලින්කාර ආහාරයේම තිබෙන කනබුන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් විතරයි. එතකොට ඒක ඔබ මම කියලා හිතාගත්තට පස්සේ ඔබට ඊට සාපේක්ෂව ඔන්න දැන් පුද්ගලයෙක්ගේ පැවැත්මක් හම්බ වෙනවා. මම ජීවත් වෙනවා කියලා එක දිගට. මේක නැවත නැවත විඥාණය මේක නිශ්චිත කරගන්න නිසානේ පේන්නේ. දැන් විඥාණය නිශ්චිත කරගන්නේ නැත්තම් ඔබට ඒ ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන ධර්ම ටිකක් නම් හම්බ වෙන්නේ. ඔබට එතන මම කියලා පනවන්න කෙනෙක් නැහැ. මම කියලා පනවන්න කෙනෙක් නැත්තම් ඔබට ලෙඩ වෙන්න, වයසට යන්න, මරණයටපත් වෙන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබට මේ කබලින්කාර ආහාරයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. කබලින්කාර ආහාරයෙන් මිදීම කියලා කියන්නේ රූපයෙන් මිදීමයි. කබලින්කාර ආහාරය පිරිසිදු දැකීම යනු රූපය පිරිසිදු දැකීමයි. එනිසා මෙන්න මේ ආකාරයට කබලින්කාර ආහාරයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. මිදීමේ තියානිසංශ තමයි ජරා මරණ සහිත දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. නැවත රූපය මුල් කරගෙන යම් භවයකට පැමිණෙනවා නම් මේ කාම ධාතුවකට කාම භූමියකට ඒ කාම භූමියට නැවත නොපැමිණෙන්නට පුළුවන්කම තියෙනවා මේ කබලින්කාර ආහාරය පිරිසිඳ දැකීම තුළ කබලින්කාර ආහාරය අවබෝධ කර ගැනීම තුළ එතකොට මේ විදිහට අපිට කබලින්කාර ආහාරය තේරුම් ගන්න සහ අවබෝධ කර ගන්නට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ අපිට හම්බෙනවා ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති කියනකොට දැන් සංස්කාරය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි කියනවා. හැබැයි සබ්බේ ධම්මා අනාත්තා ලෙස තමයි දේශනාවලදී සඳහන් වෙන්නේ. ඒකට මේ සංකාර සහ ධම්මා අතර තියෙන වෙනස කුමක්ද කියලා අහනවා. සංස්කාර කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා සකස් වෙන දේ තමයි සංස්කාර ධර්මයන් කියලා කියන්නේ. සංස්කාර ස්කන්ධය දැන් සංඛාර කියන වචනය පෘතුල අර්ථ ගොඩක් දක්වන වචනයක්. ඒකෙදි සමහර තැනක සංස්කාරය සංඛාරස්කන්ධය ගැන කියනවා. සමහර තැනකදී සංඛාරය කියන එක එබඳු ආකාරයක එක්රස් වූ අර්ථයක් ගැන හැර දක්වනවා කාය සංඛාරාදී වශයෙන්. එතකොට සමහර තැනකදී පුඤ්ඤ පුඤ්ඤ ආනෙජ්ජ ආදී වශයෙන් රැස් කරගන්න ආයෝහණය කරගන්න ලක්ෂණයකින් ආයෝහනා සංඛාරා කියන තැනකින් සංස්කාරයෝ අර්ථ ගන්නෙනවා. ඒකට මෙයාදී ලෙස සංස්කාර කියන වචනය ගොඩක් අර්ථවල යෙදෙනවා. ඒකට සමහර තැනකදී සංඛාර කියන කියන්නේ ප්‍රත්‍ය නිසා හට ගන්නවා කියන එක. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කියන්නේ අර ප්‍රත්‍ය නිසා සංකරීය භාවයකට ලක් වෙන එක. ප්‍රත්‍ය නිසා සකස් වෙනවා කියන එක. ඒ ධර්මයේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි එහි තියෙන අනිත්‍යතාවය. ඒකට මේක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය, සංස්කාරයන්ගේ ලක්ෂණය. එතකොට මොනවද ධම්ම කියලා කියන්නේ? ධම්ම කියලා කියනකොට ඒ දේවල් අපිට පෙළගස්සන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රත්‍ය නිසා සකස් වෙන ධර්මයක් තියෙනවා. ප්‍රත්‍ය නිසා සකස් නොවන ධර්මයක් තියෙනවා. ධර්ම කියලා කියන්නේ බඳු ස්වභාවය. ඒතර ස්වභාව ලක්ෂණයකි. ඒකට අපි කියනවා සංකත ධම්ම, අසංකත ධම්ම. සංකත ධර්ම කියලා කියන්නේ අර සංස්කාර ඒකට කියන අපි සංකත සංඛාර කියලා. එතකොට ඒවා හේතු නිසා ප්‍රත්‍ය නිසා සකස් වෙනවා කියන එකයි එතන සිද්ධ වෙන්නේ. හැබැයි අසංකත ධම්ම කියලා කියන එක ධර්මයක්. හැබැයි ඒක ස්වභාවයක්. එහෙම ගතියක්. හැබැයි ඒක එහෙම ස්වභාවයක් කිව්වා කියලා ඒක සංකත උනේ නැහැ. ඒ නිසා ධම්ම කියලා කියන්නේ සංකත සහ අසංකත කියන මේ දෙකටම පොදු ස්වභාව ලක්ෂණයන් හඳුන්වන වචනයක්. හැබැයි සංඛාර කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා සකස් වෙන බව හඳුන්වා දෙන දෙයක්. එහෙනම් ධම්ම අනිත්‍යයි දුකයි කීම වැරදියි කියලා අහනවා. එතකොට සබ්බේ ධම්මා අනිච්චා සබ්බේ ධම්මා දුක්ඛා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? නිර්වාණ ධාතුවත් අපි කියනවා දුකයි අනිත්‍යයි කියලා. හේතු නිසා සකස් නොවුණු ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙනවා කීම යුක්ත නැහැ. ඒ නිසා නිවන අපි හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් හැටියට කතා කිරීම යුතු නැහැ. ඒ නිසා සබ්බේ ධම්මා කියනකොට අසංස්කෘත ධාතුවත් ඒකට අසංස්කෘත ධර්මයක් ඒකට අයිති. අසංකත ධර්මය. එතකොට ඒ ධර්ම සියලු ධර්ම අපිට අන දුකයි කියන්න පුළුවන් කමක් නැහැ. අනිත්‍යයි කියන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි සියලු ධර්ම අනාත්මයි කියන්න පුළුවන්. නිවන කියන එක ආත්මයක් නෙමෙයි කියන එක නිවනටපත් වෙනවා කියන්නේ ආත්මයකටපත් නොවෙනවා කියන එක කියන්න පුළුවන්කම තියෙනවා. නිසා ඒක අනාත්මයි. හැබැයි ඒක අනිත්‍ය හෝ දුක්ඛතාවයට අපිට ලඝු කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ අනිත්‍ය ලක්ෂණය තියෙන්නේ දුක්ඛ ලක්ෂණය තියෙන්නේ ප්‍රත්‍ය නිසා සකස් වෙන තැනක. හැබැයි ප්‍රත්‍ය නිසා යම් දෙයක් සකස් නොවෙනවා නම් ප්‍රත්‍ය නිසා සකස් නොවන දෙහි එතන අනිත්‍යතාවයක් හෝ දුක්ඛතාවයක් පේන්නේ නැහැ. අසංකත ධාතුව කියලා කියන්නේ අසංකත ධාතුව කියලා කියන්නේ නැතිනම් අසංකත ධර්ම කියලා කියන්නේ නිර්වාණ ධර්මය. ඒක ඇතුලේ ආපහු අනිත්‍යතාවයක් පනවන්න බෑ මොකද එතන ප්‍රත්‍ය පෙන්වන්න නැති නිසා. ඒක දුකක් හැටියට පෙන්වන්න බෑ දුක්ඛ ලක්ෂණෙහි නැති නිසා. ඒ හින්දා සබ්බේ ධම්මා අනත්තා කිව්වා මිසක සබ්බේ ධම්මා අනිච්චා සබ්බේ ධම්මා දුක්ඛා කියන තැනකින් කියන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චාති. එතකොට සියලු සංස්කාරය අනිත්‍යයි කියලා කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාරය දුකයි කියලා කියනවා. ඇයි? ප්‍රත්‍ය නිසා යම් ධර්මයක් සකස් වෙනවා නම් ඒක අනිත්‍යයි ඒක දුකයි ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා ඒ නිසා එහි පීලනාර්ථයේ සංකතාර්ථයේ විපරිණාමාර්ථයේ දුක්ඛ ලක්ෂණ ටික පේනවා ඒ හින්දා ඒ සංස්කාරය තමයි අනිත්‍ය සහ දුක් වෙන්නේ. සබ්බේ ධම්මා කියනකොට අපිට සියලු ධර්මයෝ කියලා පොදුවේ ගන්න නිසා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක අනිත්‍යයි හෝ දුකයි හෝ. කවුරු හරි අහුවොත් ධර්මයෝ අනිත්‍ය නැද්ද කියලා? නෑ අනිත්‍ය ධර්මයෝ තියෙනවා. මොනවාද? සංකත ධර්මයෝ අනිත්‍යයි. සියලු ධර්මයෝ අනිත්‍යද කියලා අහුවොත් නෑ සියලු ධර්මයෝ අනිත්‍ය නෑ. මේක ඔබ තේරුම් ගන්න ඕනේ. ධර්මයෝ අනිත්‍යද කියලා ඇහුවොත් ඔව් අනි ධර්මයෝ අනිත්‍යයි. මොන මොන ධර්මයෝද අනිත්‍ය? සංකත ධර්මයෝ අනිත්‍යයි. හැබැයි සියලු ධර්මයෝ අනිත්‍යද කියලා ඇහුවොත් නෑ අසංකත ධර්මයෝ අනිත්‍ය නැහැ. ඒක එහෙම පනවන්න බෑ. අසංකත ධර්මයෝ අනිත්‍යයි කියලා පනවන්න පුළුවන් කමක් නෑ. දුකයි කියලා පනවන්න පුළුවන්. සංකත සංකත ධර්ම අනිත්‍යයි දුකයි. ඒක සංස්කාර කියලා කියන්නේ අන්නේ සංකත දේ හඳුන්වන්නට. ඒ නිසා තමයි මේ ભેදය තියෙන්නේ. එතකොට එතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති කියන මේ වචන දෙක සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මය අනාත්මයි. එතකොට ඒ යම්කිසි නිර්වාණයක් තියෙනවා නම් එහි ලක්ෂණයම අනාත්ම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි සබ්බේ ධම්මා අනාත්තා කියලා කියන්නේ. ඒ වගේම අපිට මෙතනදී තව අර්ථයක් ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍යතාවය සහ දුක්ඛතාවය පිළිබඳව අපි දකින්නේ නුවණකින්. එතකොට මේ නුවණ අනිත්‍යයි හෝ දුකයි කියන්න බෑ දැන්. අනිත්‍යයි කියලා යම් ධර්මයක් පිළිබඳව අපි දකින්නේ යම් අතීත වූ ධර්මයක ප්‍රත්‍ය ප්‍රත්‍ය සම්මර්ෂණය කළා අපි කියන්නේ ධර්මය අනිත්‍යයි කියලා. අනිත්‍යතාවයේහි Nirodhe අපි දකින්නේ හටගෙන නැති වුණාට පස්සේ අපි දකිනවා ඊට පසුසිතකින් ඊට පෙරසිත අනිත්‍යයි කියලා. හැබැයි අපිට ඒ දකින සිත තුල නුවණක් තියෙන පුළුවන් ඒ සිත අනාත්මයි කියලා. දකින සිත තුල ඒ සිත අනාත්මයි කියන එක තියෙන පුළුවන්. හැබැයි ඒක අනිත්‍යයි කියලා කියන්නේ ඒ තාම ඒක නිරුද්ධ නොවුණු නිසා. එතකොට අනිත්‍යයි කියලා කියනවා අර අතීත උදාහරණයන් දිහා බලලා ඒක හටගෙන නිරුද්ධ වුණා කියලා අපි දකිනවා. ඒක තමයි හට ගැනීම සහ වැයවීම දකිනකොට එහි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම සහ දුක්ඛතාවයේ තේරුම් ගැනීම. අනාත්මතාවයේ තේරුම් ගැනීම කියලා කියන්නේ එතන අනාත්මයි කියලා. ඒක අනිත්‍යතාවය හෝ දුක්ඛතාවය දකින ඒ චිත්තචෛසික ධර්මයන්ගේ තිබෙන අනාත්ම ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීම. මේ අර්ථ දෙක තුළම අපිට ඒ කාරණාව වටහා ගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් යොමු කළොත් එහෙම ආනාපාන සති භාවනාවේදී සති නිමිත්ත ලෙස නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්තට සිත යොමු කරන විට නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත මනසින් ඇති කරගත් මනාරම්මණයක් ලෙස ඇති කරගන්නාද එහෙම නැතිනම් නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත පොට්ටබ්බයත් කාය විඥානයත් නිසා හටගන්නා කාය වේදනාව ලෙස අරමුණු කරනවාද කියන එක පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට සති නිමිත්ත කියන එක පිළිබඳව අපි අවධානයක් යොමු කළොත් එතනදී මනස මනසින් තමයි එතන අරමුණු කරගෙන පවතින්නේ. සති නිමිත්තේ නාසිකාග්‍රය හෝ තොල් දෙක අතර මනසින් තමයි අරමුණු කරගෙන පවතින්නේ. හැබැයි මනසින් අරමුණු කරගෙන පවතිනකොට අර කයට දැනෙන ස්පර්ශයේම පොට්ටබ්බේම අරමුණු කරගෙනත් මනස තියෙන්න පුළුවන්. ඒකට මනාරම්මණය ඒ කියන්නේ මනසින් අපි ගන්න අරමුණක් හැටියට කියනකොට ඔබ යම් බඳු ආකාරයකට යම් රූප නිමිත්තක් හදාගෙන ඒක දිහා 아무තු විදිහට හිත තියෙන විදිහට සති නිමිත්තට හිත තියන්න එපා. ඔබ සති නිමිත්තේ සිට පිහිට විය යුත්තේ මේ නාසිකාග්‍රය හෝ තොල් දෙක අතර එතකොට මනසින් එතන නිමිත්ත සිහි කිරීම විදිහට එතෙන්ටම නැඹුරු එතකොට ඒක අර කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් නිසා හටගන්න දැනුයින් සහගත මට්ටමකින් වඩාත්ම ප්‍රකට වීමට ඉඩ තියෙනවා. එතකොට එහෙම ස්පර්ශවන ආස්වාස ප්‍රසවාසයේ හෝ ස්පර්ශවන බවක් නොතිබුණත් ඔබ මනසින් නැවත නැවත එතන අරමුණු කිරීම විදිහට ඒ ස්ථානයම ප්‍රකට කරගන්න. ඒක හරියට අපි කසින නිමිත්තක් අරමුණු කරනවා වගේ. කසින මණ්ඩලයක් හදලා අපි ඒ කසින මණ්ඩලය අරමුණු කරන්නේ කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් කියන මට්ටමින් නෙමෙයිනේ. එතකොට අපි ඒ කසින මණ්ඩලය අරමුණු කරන්නේ කොහොමද? අපි ඒ කසින මණ්ඩලය අරමුණු කරන්නේ අපි ඇහෙන් ගන්න නිමිත්ත තමයි අරමුණු කරගන්නේ. හැබැයි ඒක දෙවෙනි පියවරට යනකොට උද්භාග නිමිත්ත ඒක උපුටලා ගන්නකොට කොහෙන්ද ඒක අරමුණු වෙන්නේ? ඒක මනසින් අරමුණු කරගන්න ඊට පස්සේ. එතකොට අන්න ඒ වගේ ඔබට පුළුවන්කම තියෙනවා කයත් පොට්ටබ්බයත් කාය විඥානයේ නිසා ඒ උපදින තැන එතන දැනෙන වේදනාව කියන තැන මුල් කරගෙනත් ඔබට ඒක සති නිමිත්තේ හිත පිහිටව ගන්න පුළුවන් ආසිකාග්‍රේ හෝ තොල් දෙක අතර හිත පිහිටවගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක දැනෙන්නම අවශ්‍යයි කියලා එකක් නැහැ. ඒ නිමිත්ත උපුටලා අරගෙන ඔබට පුළුවන්කම තියෙනවා මනසිනුත් එතෙන්ටම නැඹුරු වෙලා එතනම වාසය කරන්න පුළුවන්කම තියෙනවා සති නිමිත්ත ඇතුලේ නාසිකාග්‍රය හෝ තොල් දෙක අතර වාසය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර දැනීම් සහගත මට්ටම නෑ හැබැයි හිතින් එතන අරමුණු කරන බව පමණක් එතන තියෙනවා. එතකොට ඒක සම්පූර්ණම හිතින් ගන්න අරමුණක් පමණයි. අරමුණු කිරීම විතරයි එතනදී කරන්නේ. ඔබට ස්පර්ශ වශයෙන් වෙනම දැනීමක් අමුතුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ උණුසුමක් හෝ සිසිලසක් හෝ වෙන යම් හෝ නිමිති වශයෙන් එතන දැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබට එතන අරමුණු කිරීම විදිහට සිත එකඟ වෙනවා. ඒක තමයි බොහොම ශක්තිමත් ලෙස සති නිමිත්තෙහි ප්‍රකට වීම කියලා කියන්නේ. අර මුලින් පුරුදු වෙන්නේ ඒකයි ඇඟිල්ල තියලා හරි එතන පුරුදු කරගන්න පුළුවන් කියලා උපක්‍රමයක් කියන්නේ ගොඩක් වෙලාවට සති නිමිත්ත ගැන කතා කරනකොට එතකොට ඔබට පුළුවන්කම තියෙනවා අර කයත් පොට්ටබ්බයත් කියන තැනදී රළු වශයෙන් නිමිත්තක් නිමිත්ත ප්‍රකට කරගන්න. හැබැයි අර ස්පර්ශ වුණ ගතිය එහෙම නැති වෙලා යයි. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා ඒද සති නිමිත්ත වෙත නැඹුරු වී මනස පවත්තන්න. එහෙනම් සති නිමිත්ත වෙත මනස නැඹුරු කරනකොට මනසින්ම එතන අරමුණු කරගෙන වෙන පිටට අරමුණ යන්නට නොදී පිහිටුවා ගැනීම තමයි ශක්තිමත් ලෙස සති නිමිත්තෙහි සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ. ඊට පස්සේ ඒ හා අනුයාතවම තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ආස්වාස ප්‍රස්වාසයත් කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් හේතුවෙන් හටගත් කාය වේදනාව යන තැනින් හඳුනාගෙන එතනට හිත තබනවාද නැතහොත් මනසින් අරමුණු කරන දෙයක් හැටියට හිත තබනවාද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඇත්තටම ආශ්වාස ප්‍රස්වාසය පිළිබඳව අපි බැලුවත් ආශ්වාස ප්‍රස්වාසය පිළිබඳවත් ඔබට බලන්නට තියෙන්නේ මේ හුස්ම පාර පිළිබඳව අපි ගන්න හුස්ම පිළිබඳව ඔබට ස්පර්ශ වීම විදිහට හිත යොමු කළා කියලා ඒකේ වරදක් ඇත්තේ නැහැ. හුස්ම ගන්නවා කියන එක ප්‍රකට වෙන්නේ එතන තියෙන ඒ කයත් පොට්ටබ්බයක් තියෙන ගතිය නිසා තමයි. ඒ නිසා ඒ මට්ටමින් තමයි ඔබට ආස්වාසු ප්‍රස්වාසයේ වැඩෙන්න පටන් ගන්න. හැබැයි ඒක බොහොම සියුම්ව ගිහිල්ලා ආස්වාසු ප්‍රස්වාසයේ බොහොම සියුම්ව ගිහිල්ලා ඔබට නිමිති උපදින මට්ටමකට යනකොට ඔය රළු මට්ටමේ කායනිසිත ආස්වාස ප්‍රස්වාසය කියන මට්ටමින් හිත නිදහස් වෙලා ඊට පස්සේ ඒකත් අරමුණු අරමුණක් විදිහට ප්‍රකට කරගෙන වැඩෙන මට්ටමකට ආනාපාන සතියපත් වෙනවා. ඒ හින්දා ඒ කියන ක්‍රම දෙකම ආනාපාන සති භාවනාව ඇතුලේ දකින්න පුළුවන්කම තියෙන එක සති නිමිත්ත වගේම තමයි එකට පිළිතුරක් සති නිමිත්තේ කයත් පොට්ටබ්බයත් කියන තැනකින් ප්‍රකට වෙන මට්ටමකුත් තියෙනවා. ඒ වගේම ඔබට මනසින් ඒ වෙතම නැඹුරු වෙලා අරමුණු කරගෙන පවතිනවා කියන දේ සිද්ධ වෙනවා. ආනාපාන සතියේ කයත් පොට්ටබ්බයත් කාය විඥානය උපදිනවා කියන තැනකදී ඒ සිද්ධ වෙන ස්පර්ශය මුල් කරගෙන සිහිය පැවැත්වීම කියන දේ සිද්ධ වෙන තැනකුත් තියෙනවා. ඒ වගේම ඔබට මනසින්ම අරමුණු කරමින් ඒ කියන්නේ මනසින් අරමුණු මනසින් තමයි මේ හැම තැනක්ම අරමුණු කරගන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ අහපු දේ පැහැදිලි. ආපහු අපි එහෙම ස්පර්ශය අරමුණු කරන්නේ නැතුව අපි මනසින් ඒ වෙත දැනුම් නැතුව ඉඳීමද කියලා අහුවොත් ඔව් එහෙම මට්ටම තුත් තියෙනවා මනසින් නිමිත්ත උපුටලා අරගෙන ආස්වාස ප්‍රසවාස නිමිත්තෙහි සිත තබාගෙන සිත වඩන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රම දෙකම තියෙනවා. ඒ විදිහට ගත්තාම මේ අදහසේ වරදක් නැහැ. ඒ වගේම ඊට පස්සේ අපිට මේ තියෙනවා සද්ධානුසාරී සහ ධම්මානුසාරී අතර වෙනස මොකක්ද කියලා. සද්ධානුසාරී කියලා කියන්නේ යම්කිසි කෙනෙක් සද්ධා ඉන්ද්‍රිය අධිමත්ව වඩපු කෙනෙක්, වඩන කෙනෙක් ශ්‍රද්ධාව මුල් කරගෙන ලෝකෝත්තර මාර්ගයේ උපදවන්න උත්සාහවත් වෙනකොට ඒ පුද්ගලයාට කියනවා සද්ධානුසාරී කියලා. ප්‍රඥාව මුල් කරගෙන හිත වඩන කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය මූලික කරගෙන සෝවාන් මාර්ගයේ උපදවනකොට ඒ පුද්ගලයාට කියන අපි ධම්මානුසාරී කියලා. එතකොට මේ පුද්ගලයෝ දෙන්නගේ වෙනස තමයි අර ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම සඳහා මුල් කරගන්නා ඒ චෛතසික ධර්මයේ තියෙන වෙනස එහෙම නැතිනම් ඒ තියෙන ඉන්ද්‍රිය වේමත්තතාවයේ ඉන්ද්‍රියෙහි තියෙන වෙනස කෙනෙක් සද්ධා ඉන්ද්‍රිය වෙන මුල් කරගන්නකොට ප්‍රධාන කරගන්නකොට කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගන්නවා සද්ධා ඉන්ද්‍රිය මුල් කරගත්ත කෙනාගේ ස්වභාවය තමයි එයා අර දර්ශනයට ප්‍රවේශය සලසාගන්නේ එයා ඒ කාරණාව ඇදහිීම් මාත්‍රයක් මුල් කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය උපදව ගන්න කෙනා එයා මුල් කරගන්නේ එයාගේ අවබෝධය ප්‍රඥාව තුළින්ම එයා ඒක සාක්ෂාත් කරමින් තමයි ඒක සාධනය කරගන්නේ. එතකොට ඒ ප්‍රමුඛ කරගන්නා ඉන්ද්‍රියට අනුරූපීව තමයි සද්ධානුසාරී පුද්ගලයා සහ ධම්මානුසාරී පුද්ගලයා කියන මේ පුද්ගලයෝ දෙන්න මේ විදිහට වර්ගීකරණය කරන්නේ. එතකොට සෝවාන් මාර්ගයට පත් වෙන සෝවන් මාර්ගයේ උපදවනකොට තමයි මේ පුද්ගලයාගේ පුද්ගලෝ දෙන්නගේ මේ වර්ගීකරණය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මුල් කරගෙන යම් කිසි කෙනෙක් සෝවන් ඵලයටපත් වෙනවා. ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන කෙනෙක් සෝවන් ඵලයටපත් වෙනවා. එතකොට මේ මාර්ගස්ත්‍යයන්ගේ ભેදයක් හැටියට තමයි අපිට මේ සද්ධානුසාරී මට්ටම සහ ධම්මානුසාරී මට්ටම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒබඳු තැනකින් මාර්ගයේ උපදවන්නට පුළුවන්කම තියෙන ඊට පෙර ඒ ඉන්ද්‍රිය ධර්මයට මූලිකත්වය දීලා වඩපු නිසා තමයි එහෙම කීමෙහි වරදක් ඇත්තේ නැහැ. ඊට ඒ කියන්නේ යම් මොහොතක මාර්ග චිත්තය ඵලසිතට පෙර ආතෝ යම් මාර්ග චිත්තයක් ඉපදුනා නම් ඒ මාර්ග චිත්තය ඇතුලේ ඒ සද්ධා ඉන්ද්‍රිය අධිමත්ව තමයි මේ මාර්ගය උපදවලා තියෙන්නේ. කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන තමයි අදිමත්ව තමයි එයා ඒ මාර්ගසිත උපදවලා තියෙන්නේ. හැබැයි එහෙම ඇයි ඒ මාර්ගසිත සද්ධා ඉන්ද්‍රිය මුල් කරගෙන ඉපදුනේ? ඉපැද්දුවේ. ඇයි ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන ඒ මාර්ගසිත ඉපැද්දුවේ? ඒක උපද්දන්න හේතු උනේ ඊට පෙර ශ්‍රද්ධාව මුල් කරගෙන තමන්ගේ සිත පරිකර්ම කිරීම. තමන්ගේ සිත භාවිත කිරීම. කෙනෙක් ප්‍රඥාව මුල් කරගෙන තමන්ගේ සිත නැවත නැවත පරිකර්ම භාවිත කිරීම. එහෙනම් ඊට කලින් කරපු එකක ප්‍රතිඵලයක් ඇටියට තමයි සද්ධානුසාරී වෙන්නේ කෙනෙක් ධම්මානුසාරී වෙන්නේ. ඒ ඒ අය වඩන ප්‍රධානත්වය ලබා දෙන ඉන්ද්‍රියට අනුරූපීව තමයි ඒ පුද්ගලයෝ දෙන්න ඒ විදිහට හඳුන්වනු ලබන්නේ. ඊට පස්සේ අපිට යොමු වෙන තියෙන ප්‍රශ්නයක් ආනාපාන සති භාවනාවේදී සිතත් සියුම් වී ආශ්වාස ප්‍රශ්වාසයත් සියුම් වී අන්තිමේටම දෙකම නැති වී යන අවස්ථාවක් එනවද මේ ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා ඒ වගේම නිදාගන්නේ නැති අවස්ථාවේදී සිත භවංගයට යා හැකිද කියලා ඇත්තටම ආනාපාන සති භාවනාව සිද්ධ කරනකොට ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනවා ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනකොට ඒ සියුම් බව ප්‍රකට කරගන්නකොට හිතත් සුකුමතර බවට ටික ටික සියුම් වෙන බවටපත් වෙනවා. කොයි වෙලාවකවත් ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යන මට්ටමටපත් වෙන්නේ නැහැ. ආනාපාන සති භාවනාව ඇතුලේ ආස්වාස ප්‍රස්වාසය නොදෙනී යන මට්ටමටපත් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන්කම තියෙන්නේ මොකක්ද? ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යනවා නම් ඒ වෙන්න පුළුවන්කම තියෙන්නේ තමන් ඇත්තා වූම ආස්වාස ප්‍රසවාසය සිහි නොකිරීම ඒ කියන්නේ ඒක වෙන්නේ මේ විදිහට කෙනෙක් අර සූක්ෂම වෙනකොට ආස්වාස ප්‍රසවාසය ඒක අනුව හිත සියුම් කරගන්නවානේ හැබැයි හිත සියුම් කරගන්න බැරි වුණොත් දැන් ගාන්ඨාරයකට ඔබ නියපිටින් තට්ටුවක් දැම්මොත් මේක නිසා ඇතිවෙන අර ස්පර්ශය නිසා ඇතිවෙච්ච ශබ්දය ඔබට ඇහෙනවා ඊට පස්සේ අපිට අනුනාද අවස්ථා ඇති වෙනවා අනුනාද අවස්ථා ඇති වෙනකොට අපිට දැන් යම්කිසි මට්ටමකින් අපිට කන් යොමා අහගෙන ඉන්නවා නම් ඒ මට්ටමටම ඒ ශබ්දය සියුම් කරගෙන සියුම් වෙවි යනවා අපිට ඒක දකින්න පුළුවන් හැබැයි කනේ සීමාව ඉවර වුණාට පස්සේ අපිට ඒක ගෝචර වෙන සීමාව එතන ඉහට අපිට ඒක ඇහෙන්නේ නැහැ ඇත්තටම ඇහෙන්නේ නැද්ද තවත් ශබ්දයේ උපදමින් තියෙනකොට අපිට ඒක ඇහෙන්නේ නැද්ද තව ශබ්දයක් තියෙනකොටම අපිට ඒක ඇහෙන්නේ නැති එක තමයි තියෙන්නේ. ඒ වගේ තමයි අර සද්දේ වගේ දකින්නකෝ ආස්වාස ප්‍රස්වාස ඒක සියුම් වෙවි යනවා. එතකොට අපේ හිතත් අපි ඒකත් එක්ක සියුම් කරගන්නවා. එතකොට සුකුමතර ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරමින් අපිට හිත වෙන අරමුණු වල නොයා ඒ සුකුම ආස්වාස ප්‍රස්වාසය අනුව පවත්වනකොට මේ ගැන දැන දකිමින් හිතත් සුකුමතර බවට පත් වෙනවා. එතකොට මේ කාය සංස්කාරය සංසිඳනකොට මොකද වෙන්නේ? ඒ හිතේ සංසිඳීමක් ඇති වෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ ටිකෙන් ටික ටිකෙන් ටික සංසිඳිලා යනකොට හිත සංසිඳනවා. මේ දෙකම එක සමානව පවතින්න ඕන හැම අවස්ථාවකදී. යම් මට්ටමකදී ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳනවා. හැබැයි කය අපිට හිත සංසිඳෙන්නේ නැහැ. හරියට අර ශබ්දය සංසිඳිලා ගියා. දැන් අපේ කන දක්ෂ නැහැ ඊට වඩා ගෝචර කරගන්න. එහෙම වුණාම අපි ආපහු ආස්වාස ප්‍රස්වාසයේ වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්න ඕනේ කියන එකෙන් අදහස් කළේ දැන් හිත ඕලාරිකයි හිත රළුයි දැන් එතකොට හිත ඊට වඩා අපි අරමුණෙන් ටිකක් එළියට අරගන්නවා. එතකොට කල්පනා කරනවා ආස්වාස ප්‍රස්වාසය නැති වෙන්නේ කාටද? එතකොට දැන් කවුරු හරි මරණයටපත් වුණොත්, ඒ වගේම අසඤ්ඤ තත්වයකටපත් වුණොත්, ඒ වගේම යම් කිසි කෙනෙක් චතුත් ධානයයකට සංවැදුනොත්, නිරෝධ සමාපත්තියකට සංවැදුනොත්, මේ බඳු ආකාරයක දේවල් නිසා ආස්වාස ප්‍රසවාසයේ සංසිඳෙන්න පුළුවන්. හැබැයි මම දැන් ඒ කිසිම තැනකටපත් වෙලා නැහැ. එහෙනම් මට මේ වෙලා තියෙන මොකද්ද? දැන් ඇත්තා වූම ආස්වාස ප්‍රසවාසය තමයි දැනෙන්නේ නැත්තේ. අන්න ඒ ගැන මෙනෙහි කරනකොට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් සිතුවිලි ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනකොට ආස්වාස ප්‍රසවාස ප්‍රමාණය නැතිනම් ආස්වාස ප්‍රසවාසය ඊට වඩා රළු මට්ටමක් ගන්නවා. එතකොට දැන් ආපහු පුළුවන් මේ මට්ටමේ ඉඳලා ආස්වාස ප්‍රස්වාසය ආපහු සියුම් කරගෙන යන. හැබැයි මේ මට්ටමේදී කොයි වෙලාවකවත් ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යන මට්ටමකටපත් වෙන්නේ නැහැ. ඒක එහෙම වෙනවා නම් අපි භාවනාව වර්ධවාගෙන තියෙනවා. චිත්තං නිලියති කියන මට්ටමකින් අපේ හිත හැඟවිලා යන මට්ටමකටපත් වෙන තැනකට අපි හිතපත් කරගෙන තියෙනවා. ඒ නිසා ඒ මට්ටම භාවනාවේ තත්වයක් නෙමෙයි. ඒ වගේම භවාංග චිත්තේ නිදාගන්නේ නැති අවස්ථාවටත් හටගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඇත්තටම භවාංග චිත්තේ කියන එක හටගන්න උපදින්න අපිට නිදාගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හිත ස්වභාවයෙන්ම හිත භවාංගතයි. එතකොට යම්කිසි ద్వාරයකට යම කර්මණු වෙනකොට තමයි ద్వාරේ නැගිටලා ඒ පැත්තට හිත යොමු වෙලා නැවත නැවත සිත් උපදවලා කර්ම වශයෙන් සිත් උපදවලා ආපහු හිත මොකද වෙන්නේ ස්වභාවයෙන්ම හිත භවංගත වෙනවා ආපහු අරමුණකට ద్వාරයකට අරමුණක් ගැටෙනකොට ඒ පැත්තට හිත යොමු වෙනවා. මේ විදිහට හිත නිරන්තරයෙන්ම හිතේ ස්වභාවය තමයි හිතේ తත්වය තමයි නැවත නැවත භවංග චිත්තයන් ජනනය කිරීම කියන එක. ඒ නිසා ඒක නිදාගෙන ඉන්න වෙලාවට විතරක් නෙමෙයි භවංග චිත්තයන් උපදින්නේ. හැම අවස්ථාවකදීම නැවත හිත එක ద్వාරයක් මුල් කරගෙන ගිහිල්ලා හිත භවංගගත වෙලා භවංග සිත් ඉපදිලා තමයි ආපහු ඊළඟ ద్వාරයක් කරා සිත නැඹුරු වීම, සිත යොමු වීම කියන දේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව කොයි වෙලාවකවත් නිදාගෙන ඉන්න අවස්ථාවට පමණක් භවංගීත් උපදිනවා. අපි අවදියෙන් සිටින වෙලාවේදී එනවා කියන එක වෙන්නේ නැහැ. ඇහෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව ජවන චිත්තෝත්පාදයන් හටගෙන අපි තදාරම්මන වශයෙන් ඒක අරමුණු කරලා ඊට පස්සේ නැවත හිත භවාංගගත නොවි ආපහු ద్వාරා වර්ජනයක් කළා මේ ద్వාරයෙන් ద్వාරයට නැවත හිත යනවා කියන එක වෙන්නේ නැහැ. හිත භවාංග ගත වෙලාම තමයි නැවත අනික් ద్వාරය කරා පැමිණීම සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඊළඟ ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා. ධානයකටපත් වීමේදී සෑම කෙනෙකුටම ආලෝක සංඥාවක් ප්‍රකට වෙනවද? ඒ වගේම චරිත නානත්වය අනුව සමහර අයට ගඳ සුවඳ කයට දැනීමක් වශයෙන් උත් නිමිති ප්‍රකට වෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඇත්තටම ගඳ සුවඳ වශයෙන් හෝ කයට ඇතිවන දේවල් හැටියට නිමිති පහළ වීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි භාවනා කමතහනේ නිමිති හැටියට ඒක පහළ නොවුනට ලක්ෂණ හැටියට කායික වශයෙන් මහා සැපයක් ධානයක් උපදිනකොට ඒක දැනෙනවා. ප්‍රථම ධානය තුලත් ප්‍රථම ධානයට පෙර මේ මුළු සමස්ත කයම ප්‍රීතිය සැපය ආදී මේ ධර්මයන්ගෙන් පිනා යන බව Tamanට අත්විඳින්න පුළුවන්කම තියෙනවා ප්‍රීතියෙන් සැපයෙන් පිනා නොගිය තැනක් මේ කයෙහි නැති නැති ආකාරයකට මහා ප්‍රීතියක් සහ සැපයක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා ධානයක් උපදිනකොට. එතකොට ඒක ධානයක් උපදිනකොට ඇතිවන දෙයක් විනා ධානයේ ඉපදීම සඳහා පාදක කරගනු ලබන නිමිත්තක් විදිහට ඒක උපදිනවා කියන එක වෙන්නේ නැහැ. එතකොට මේකෙදී ප්‍රශ්නය යොමු කරනකොට ඒක නිමිත්තක් හැටියට එහෙම දෙයක් උපදිනවද කියලා හුවොත් නෑ. ඇත්තටම නිමිත්තක් හැටියට කයට දැනෙන දෙයක් වශයෙන් හෝ නාසයට දැනෙන දේවල් වශයෙන් හෝ නිමිති පහළ වීම සිද්ධ වෙන සිද්ධ වීමක් වෙන්නේ නැහැ. හැබැයි ආලෝක නිමිති ආදී ඒ දර්ශනය වෙන වැටහෙන ආකාරයේ දේවල් නිමිති වශයෙන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක නිමිත්තක් කියන එක ඇත්තෙම වැටහෙන ආකාරයක් Tamanට. ඒක ඒ ద్వාරය මුල් කරගෙන උපදිනවා කියලා කිව්වත් ඒක ඇත්තටම يعني ඇහැ මුල් කරගෙන උපදිනවා කියලා අපි හිතුවත් ඇත්තට මේක මනසට වැටහෙන ආකාරයක්. ඒක Tamanගේ හිතට දැනෙන විදිහක්, හිතට දැනෙන ආකාරයක්. S2ට ඇත්තට මෙහෙම නිමිත්තක් නොපෙනී හිතට එහෙම නිමිත්තක් වැටහෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ධානයක් උපදින්නට පෙර ඒ වගේ නිමිති පහළ වෙන අවස්ථා දිහා අපි බැලුවාම අපිට ඒ වගේ අවස්ථා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනේ මනසට වැටහෙන නිමිති හැටියට. හැබැයි ඒවා ගඳ සුවඳ විදිහට හෝ ස්පර්ශ විදිහට ලැබෙන අවස්ථාවන් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. අපිට S2කින් ගත්ත ඒ නිමිති විදිහට වැටහීම තමයි සාමාන්‍යයෙන් නිමිති පහළ වීමේදී සිද්ධ වෙන්නේ. හැබැයි කයට මහා සැපවත් බවක් දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දේවල් අපිට බොහෝ අවස්ථාවල හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට භාවනා කරනකොට නිමිති පහළ වීම පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඒ අනික් ආයතන හරහා ඒ දේවල් වලට අවධානයක් යොමු කරන්නට එපා. මොකද ඒකෙන් ගොඩක් වෙලාවට ඔබ භාවනාවෙන් වෙනත් පැත්තකට යොමු වෙන්නට ඉඩ කඩ තියෙන නිසා. එතකොට මේ ප්‍රශ්න ටික තමයි අද දවසේදී අපට යොමු වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ හැමදෙනාම අද දවසේදී මේ භාවනාව සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු පිළිබඳව කමඨහන වැඩසටහන ඔස්සේ කෙරෙන සාකච්ඡාවට සවන් දුන්නේ. ඉතින් ඔබට ඇතිවන ප්‍රායෝගිකව භාවනා කරනකොට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 මේ සියලු කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා හැමදිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන මේ කමඨහන වැඩසටහනෙහි දායකත්වයේගෙන කටයුතු කරමින් බොහෝ දෙනෙකුට තම භාවනාව පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්නටත් ඒ වගේම බොහෝ භාවනාව වඩන අයට උපකාරයේ පිණිසත් ධර්ම දානයක් හැටියට මේ ධර්ම දානය සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පුස්පා බේසේකර මහත්මිය එතුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සෝමසිරි පියාණන් සහ මෑණියන් වන ඩොරින් විජේවීර මහත්මියටත් ඒ වගේම ලක්ෂ්මන් සහ අනුර යන සහෝදරයන්ටත් ඥාති සහෝදර වෛද්‍ය සිරිල් කරුණාසේන සහ පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එනම් සඳහන් කළ ඥාතීන් ප්‍රදාන කරගත්ත ඔබ හැම දිනා නමින්ම වර්ග પરම්පරානුයාත සෑම සියලු ඥාති වර්ගයාම සිහි කරගන්න. ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා හැමදෙනාම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද වැඩසටහනෙහි දායකත්වයේ ගැන කටයුතු කරන ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පුෂ්පා අබේසේකර මහත්මිය බලාපොරොත්තු වෙනවා පවුලේ සියලු දෙනාට සහ කල්යාණ මිත්‍රයින්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඉතින් එතුමියත් ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම කුසලයෝ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි